අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු. අපි මෑණින් වහන්සේට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න විදිය. අවසරයි ස්වාමීන් වහන්සේ සායනංශ අද දවසට ප්‍රශ්න 13ක් අපිට ලැබිලා තියෙනවා. ඒ සියලුම වාර්තා සභාවට ඉදිරිපත් කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. ආදුනිකයෙක් මේ තෙරුවන් සරණයි. ගෞරවනීය සාමින් වහන්ස මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාව මුලින්ම මම කය සැහැල්ලු වන ආකාරයට පරයන්කගත වුනි. පොන්ද සහ බෙල්ල ඍජුව තබාගෙන දෑස් මෘදුව පියාගතිමි. ඉන්පසු මම දැන් මෙතන හිඳිමි යයි මෙනෙහි කළෙමි. මේ ආකාරයට විනාඩි 5ක් පමණ කාලයක් මෙනෙහි කර ඉබේ සිදුවන හුස්ම රැල්ල දෙස බලා ආස්වාස ප්‍රස්වාසයයි මෙනෙහි කරමින් සිටියේදී මාහට දැනී ගියේ ආස්වාස කරන අවස්ථාවේදී නාස්පුඩු තුලින් හුස්ම රැල්ල ඇතුළු වී පපුව තද වී උදරය පිම්බෙන ආකාරයයි නැවත ප්‍රස්වාස කරන විටදී උදරය හැකිලි පපු පෙදෙස ලිහිල් වී නාස්පුඩු තුලින් හුස්ම පිටවෙන ආකාරයයි. මෙසේ බලා සිටින විටදී ආස්වාසය දිගු හා සිසිල් බවත් ප්‍රස්වාසයේදී කෙටි හා උණුසුම් බවක්ද දැනුනි. විටින් විට සිතුවිලි ආවද ඒවා සිහියෙන් යුතුවම සිතුවිල්ලක් යයි මෙනෙහි කළෙමි. සිතුවිලි නැති වී ගියේය. මේ ආකාරයට අවධානයෙන් හා සිහියෙන් යුතුවම ආස්වාස ප්‍රස්වාසය දෙස බලා සිටියේදී නිදිමත ගතියක් දැනුනි. ආයාසයකින් හා දැඩි වීරියකින් යුතුව නිදිමතට ඉඩ නොදී දිගටම සිහියෙන් ආස්වාසය හා ප්‍රස්වාසය දෙස බලා සිටියේදී යටිකය නොදැනී ගොස් සිත උඩුකයට පමණක් යොදාගෙන සිටීමට හැකිවිය. මෙසේ සිහියෙන් යුතුවම ආස්වාස ප්‍රස්වාසය දෙස බලා සිටියේදී උඩුකය ගැස්සෙමින් ඉහළට එසවෙන අයුරු දුටුවෙමි. එයද මෙනෙහි කළ පසු ක්‍රමයෙන් අඩු වී ගියේය. පාදයේ වේදනාවන් දැනුණද ඒවා යටපත් කරගනිමින් විනාඩි 45ක් පමණ භාවනා කළෙමි. සක්මන් භාවනාව මුලින්ම සක්මන ආරම්භයට පෙර මම දැන් මෙතන සිටගෙන සිටිමියයි මෙනෙහි කොට මදක් වේගයෙන් විනාඩි 5ක් පමණ සක්මන් කොට පසුව වම දකුණ යයි මෙනෙහි කරමින් සක්මන් කළෙමි. එසේ කරන විට සිතුවිලි විටින් විට ආවේය. බාධාවක් නොවිය. පසුව ඔසවනවා තබනවා යයි මෙනෙහි කළෙමි. පාදය ඔසවන විට විලුඹ එසවි පාදයේ ඇඟිලි තුඩු පොළවට තද වෙන බවද උඩට ඔසවන විට දන හිස නැමෙන අයුරුද දුටුවෙමි. තබන විට දන හිස දිගහැරී විලුඹ තද වී පාදය පොළවේ තද වෙන අයුරු දුටුවෙමි. পাය ඔසවන විට සැහැල්ලු බවක් හා තබන විට තද බවක්ද දැනුනි. මෙසේ පැයක පමණ කාලයක් සක්මන් කළෙමි. කයට සැහැල්ලු බවක් දැනුනි. ඉදිරියට භාවනාවන් කරගෙන යාමට උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. හොඳයි ලියලා තියෙන විදිය සෑහෙන උත්සාහයක් කරන් තියෙනවා. ආ ඉතින් අර ආශ්වාස ප්‍රශ්වාසයේ වගේ කියන විශේෂ තැනට අවධානය යොමු කරොත් එතෙන්දී අර නාසිකාග්‍රය, පපුව පිරෙන හැටි, උදරේ පෙම්බෙන හැටි ආදි වශයෙන් ක්‍රියාවලියම විස්තර කරන්න උත්සාහ කළ තියෙන ආස්වාදිතා ප්‍රසවාසයේදී ඉතින් මේකෙදි වඩාත්ම ප්‍රකට තැනක හිත ඒකාග්‍ර කරනවා නම් එක තැනක නැතර කරනවා නම් මේකත් වැඩි ටිකක් තියුණු වෙනවා මේවා නරක නිසා නෙවෙයි නමුත් මේට වඩා හොඳ ක්‍රමේ තමයි දැඩියෙන්ම ප්‍රකට ප්‍රසිද්ධ එක තැනක හිත තියාගන්න කියන්නේ එතන ඉඳලා නිකන් හරියට යන පෙරහැරක් බලන්න තමන් පෙරහැරේ නටනටා ගිහිල්ලා බලලා බෑ. තමයි එක තැනක වාඩි වෙන්න ඕනේ. එතකොට පෙරහැර තමන් ඉදිරියෙන් යයි. එහෙම නැතුව පෙරහැරත් එක්ක ඇවිදින මිනිහට පෙරහැර බලන්න බෑ. ඒ නිසා මෙතන පේනවා මේ අවධානය පොඩ්ඩක් හැලහැප්පිලා තියෙනවා. බරපතල වැරද්දක් නෙවෙයි. නමුත් මේ වගේ පුංචි දේවල් සුසර කරන්න පුළුවන්, ෂූම් කරගන්න පුළුවන්. එතකොට තමන්ට මේ හුස්මේ සම්පූර්ණ ඒ තමන් බලාගෙන ඉන්න තැන පහු කරගෙන යන හැටි ඉවර වෙන හැටි දැක් ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් අරගෙන තියෙන උත්සාහය හොඳයි. එතකොට මේ වගේ සක්මනක සක්මන පිළිබඳ අදහස් දක්වනවා නම් සක්මනකදී මේ වගේ ලැබෙන යම් අත්දැකීමක් තියෙනවා නම් පරියංග සක්මනෙන් පිට එදිනදා ජීවිතයේ ඇවිදිනකොටත් මේ සක්මනේ ලැබෙන විස්තර දැන් සක්මනේ බලන හැටි යොදන්න ගත්තොත් මේ සක්මනේ අත්දැකීම ටිකක් තව විවිධාංගීකරණය වෙනවා පුළුල් පරාසයකට වැටෙනවා. ඒ නිසා සක්මන හවු වුණාට පස්සේ ඒක එදිනදා වැඩවලදී තෙච්චර විස්තර විභාග නැති වුණාට සක්මනක වගේ නිරීක්ෂණයකට යෙදුවොත් එදිනදා වැඩ ගොඩාක් සතියට නතු කරගන්න පුළුවන්. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්ස අවසරයි. මම ප්‍රථමයෙන් මූල කර්මස්ථානය ආනාපාන සතිය සඳහා වාඩි වී ටික වේලාවක් මම මෙතන යයි මෙනෙහි කළෙමි. වචනයට පමණක් සීමා නොකොට අතීතයෙන් අනාගතයෙන් වෙන් වී මෙතන වාඩි වී සිටින බව මෙනෙහි කරමි. ඉරියව්ව මනසට නොපෙනේ. නමුත් ඉරියව්ව දැනෙන බව මෙනෙහි කළෙමි. දෙවනුව මම සිත ඉබේ වැටෙන සුසුම් රැල්ලට යොමු කළෙමි. වම් නාස්පුඩුවෙන් වැඩිපුර ආස්වාසය සිදුවන බවත් වරහන් ඇතුලේ වැඩි වායු ධාරාවක් ශරීරය තුළට ඇතුල්වන බවත් දකුණු නාස්පුඩුවෙන් අඩු වායු ධාරාවක් ශරීරය තුළට ඇතුල්වන බවත් දැනුනි. එම ආස්වාස වායුව නාස්පුඩුවෙන් ඇතුළු වී පෙනහළු හා උදරය දක්වාත් ගමන් කිරීමේදී පිම්බෙන ස්වභාවය නිරීක්ෂණය කළෙමි. ප්‍රස්වාසයේදී ආස්වාසයට වඩා අඩු කාලයකින් හැකිලී පිටව යන ආකාරය නිරීක්ෂණය කළෙමි. ආස්වාසයේදී තදගතියක් හා බරගතියක් දැනෙන අතර ප්‍රස්වාසයේදී සැහැල්ලු ගතියක් දැනුනි. ආස්වාසයේ අග කෙළවරින්ම විරාමයක් නොදැනී ප්‍රස්වාසය සිදුවන අයුරු නිරීක්ෂණය විය. කෙමෙන් කාලය ගෙවී යද්දී විනාඩි 20ක් 25ක් ඊතා සියුම් ලෙස ආස්වාසය හා ප්‍රස්වාසය දැනුනි. සියුම් ලෙස දැනුණද ආස්වාසයේ ඕලාරික බව දැනේ. ප්‍රස්වාසයේ සුකුම බව දැනේ. ලා දුඹුරු පැහැති කහ පැහැති රතු පැහැති වර්ණ මිශ්‍ර වූ ආලෝකයකින් විතක්කය නංවන අයුරු පෙනේ. වටින් එකතු වෙන අයුරු දිස්වේ. තරු සංඥාව වැසුණු මීදුම් පටලයකින් අතරින්සේ දිස්වේ දිස්වී නොපෙනී යයි. වේදනාව පැමිණීමේදී මීට වඩා අපාදුක කටුකයි මම මහණ වුණේ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් දුක්ඛ සත්‍ය පිළිබඳ දකින්න නේද? භාවනා කළෙත් ඒකට නේද? නිස්සරණ වනයට ආවෙත් ඒකට නේද? ඇයි දැන් මම මේ කකුලේ වේදනාවට තැවෙන්නේ? එය මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි. වේදනාව නිරීක්ෂණය කළෙමි. සමහිද වේදනාව නැත. මේදයන් හිද වේදනාව නැත. මස්වලද වේදනාව නැත. ඇටකටුහිද වේදනාව නැත. ඇට මිදුළු වලද වේදනාව නැත. වේදනාව සොයා ගැනීමටද නොහැකි විය. සැඟවි ගියේය. පරයන්කෙන් නැගිට සක්මනට ගිය මම සක්මනේද ආස්වාස ප්‍රස්වාස බැලුවෙමි. ආස්වාසයේදී හිස මුදුනේ සිට පාදය දක්වා පිම්බෙන ස්වභාවයක් අත්දැක්කෙමි. ප්‍රස්වාසයේ මුළු කයෙහිම හැකිලෙන ස්වභාවයක් අත්දැක්කෙමි. ශරීරයේ බර බවක් අත්දැක්කෙමි. පොළව දෙසට බර ස්වභාවය දැනුනි. ඊට කලින් සක්මන් පැයේදී ඔසවන ගෙන යන තබන බව සිතින් දකිමින් සක්මන් කළෙමි. මෙනෙහි නොකෙලෙමි. ඔසවන විට එහි මුල මැද අග නිරීක්ෂණය කළෙමි. එසවීමේදී අග ගෙන යාමේදී මුල බවද ගෙන යාමේ අග තැබීමේ මුල බවද වටහා ගතිමි. ඔසවන විට හා ගෙන යන විට ශරීරයේ සැහැල්ලු බවක් දැනුණද තබන විට ශරීරයේ බරගතියක් දැනේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා යන මේ සුද්දාෂ්ටක සිත විසින් එහාට මෙහාට තල්ලු කරගෙන යන බව දැනුනි. එදිනෙදා කටයුතුවලදී දාණය වැළඳීමේදී අනන බව, ගෙන යන බව, මුඛයේ තබන බව, දත් වලින් සපන බව, දිවට රස දැනෙන බව, ගිලීමේදී ගලනාලය මද දුරක් යන බව, වේගයෙන් පහළට යන බව නිරීක්ෂණය කළෙමි. දාණයට වඩින බව ආපසු වඩින බව දැනගතිමි. වැසිකිලි කැසිකිලි කිරීමේදී පෑන් පහසු වීමේදී ශරීරයේ નિසරු බව පිළිකුල් බව වැටහේ. ශරීරය තුල ඇති පිළිකුල් ස්වභාවය නිසා මා අවට පරිසරයම අපිරිසිදු වන බව සිතට දැනේ. පිරිසිදු වූ සැනින් මනසට එන ප්‍රබෝධය සත්‍ය ඒ මොහොතේ මෝහයෙන් වැසීම නිසා ඇති වූවක් බව ඒ විගසම දැනේ. එදිනෙදා කටයුතුවලදී සතිය පැවැත්වීම සාර්ථකව බොහෝ දුරට කළ හැක. ඔබ වහන්සේට නිවන් සුවය හා දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. උපදෙස් ලබා දෙන්නේ නම් මැනවි. මේක මේට වැඩිය අරමුණට සමීප වෙලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. දැන් අරමුණට නතු කරගන්න හැටි දන්නවා. ඒකට අරමුණට ඊටාම සමීප වෙලා උත්සන්න වෙලා ආසන්න වෙලා නිරීක්ෂණය කරනකොට තමයි ඒ වගේ ස්වභාවික ලක්ෂණ බලන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒකට පරිසරය සකස් වෙලා තියෙනවා. ඒ නිසා තවත් එබිලා බලනවා වගේ අරමුණට සමීප වෙලා බැලීමට පුළුවන් තරම් අවස්ථාව ගන්න සුදුසු වෙලා වෙනකන් මේ දැනුමුතු කමෙන් ගිහිල්ලා සුදුසු වෙලා වාපුවාම තව සමීප වෙලා බලන්න කියන එක තමයි උපදේශයක් වශයෙන් කියන්නේ. ආදුනිකයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව පර්යංක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසය ගැන මෙනෙහි කළෙමි. දීර්ඝ ලෙස හුස්ම ගන්නා ආකාරයත් පිටකරන ආකාරයත් වැටහුණි. පසුව කෙටි ලෙසක් ටිකෙන් ටික අඩු වී නොදැනී ගියේය. ටික වේලාවකදී උඩුතලට උඩින් නාසයේ අග හුස්ම වැදෙන ස්වභාවය දැනුනි. එතන සිහිය තබාගෙන සිටියා. විටින් විට අරමුණු ආවා. නමුත් අරමුණ දිගේ ගමන් නොකර ඒ තුලම සිහිය පැවැත්වුවා. පිරිස අතර සිටියත් තමා පමණක් ඉන්නා බව දැනුණා. කය සැහැල්ලු වුණා. නළල ප්‍රදේශයේ කටුවලින් අනින්නාසේ දැනුණා. විනාඩි 45ක් පමණ කාලයකින් පසුව භාවනාවෙන් අවදි වුණා. එවිට හිසේ බරගතියක් ඇති වුණා. ඒ අවස්ථාවේ වේදනාව මෙනෙහි කළා. වේදනාව නැති වී ගියා. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පාදය ඔසවන විට විලිඹුව ප්‍රදේශයේ එසවෙන විට ඒ බවත් දන හිස නැමෙන බවත් ඇඟිලි පොළවේ ස්පර්ශ වන බවත් සතිමත්ව සක්මන් කළේය. පාදයේ එසවෙන විට උණුසුම් ස්වභාවයත් තබන විට ගොරෝසු ස්වභාවයත් දැනගත්තා. ටික වේලාවක් සක්මන් කරන විට හිසේ බරගතියක්ද කෙන්ඩාවල වේදනාවක්ද ඇතිවිය. වේදනාවක් යනුවෙන් මෙනෙහි කරන විට එය නැති වී ගියා. ඊට පසුව මම දැන් මෙතන වශයෙන් සිහි කර සතිමත්ව සක්මන් කළා. එදිනෙදා කටයුතු. ඇවිදින විට පාදය ඔසවන තබන බව දැනගෙන ගමන් කළා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. උතුම් නිවනින් සැනසේවා. තෙරුවන් සරණයි. ඔය අද විදිහටම දිගට සමීපව බලාගෙන යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ඊයේ දවසේ භාවනා කළ ආකාරයට දිගටම කරගෙන යන ලෙස අවසර ලැබුණු නිසා සතිය දියුණු කරගනිමින් භාවනා කරමි. සක්මන් භාවනාවේ වැඩිපුර යෙදෙමි. එහිදීද සමහර අවස්ථාවල ඔසවනවා, තබනවා යනුවෙන් සක්මන් කරද්දී පවා කය ඇතුළට සිත ගොස් ඇතුළත ඉන්ද්‍රයන් දිස්වන්නට පටන් ගනී. සක්මනට එය බාධාවක්ද නොවේයි. එන එන අරමුණු වේගයෙන් නැතිව යයි. තද වේදනා පවා මෙනෙහි කරගත හැකි වෙයි. හිත පිට යන ස්වභාවය අඩුය. එදිනෙදා කටයුතුද සිහියෙන් වෙනදාට වඩා කළ හැකිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. හොඳයි. તો විදියටම දිගට කරගෙන යන එකයි තියෙන්නේ. ආදුනිකයි ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ රාත්‍රියේ සක්මන් කොට පර්යංක භාවනාවට ඉඳගත් දෙමි. ටික වේලාවක් ඉඳගෙන සිටින ඉරියව්ව දෙස බලා සිටියෙමි. පසුව නාසයේ අග බලා සිටිමින් ආස්වාස ප්‍රස්වාස දෙස බලා සිටියෙමි. ටික වේලාවක් වම් නාස් කුහරයෙන් ආස්වාස හුස්ම රැල්ල ඇතුළු වී පෙකණිය දක්වා ගොස් ප්‍රස්වාසය වම් නාස් සිදුරෙන්ම පිටවිය. මෙම ක්‍රියාවලිය දෙස ඊතා හොඳින් බලා සිටියෙමි. ටික වේලාවකදී දිය දහරාවක් මෙන් ගලා යන අයුරු දැක ගැනීමට හැකිවිය. පැය භාගයක් පමණ මෙම ක්‍රියාවලිය අකණ්ඩව දැකගත්ෙමි. කයට කිසිම අපහසුාවක් නොදැනුනි. වරින් වර සිතුවිලිද ඇතිවිය. අද උදේ පර්යංකයේදී ආස්වාස ප්‍රස්වාසය දැක ගැනීමට නොහැකි විය. අමතක වීමක් වීමෙන් කරන්නේ කුමක්දැයි මතක නැතිව මෙන් අමතක වීමක් වීමෙන් කරන්නේ කුමක්දැයි මතක නැතිව මෙන් සිට නැවත පියවි සිහිය පැමිණියෙමි. එම කාලයේදී නිින්ද ගිහින් සිටියාද නොදනිමි. පර්යංකෙන් නැගිට උදේ සක්මන් කරන විට පාදය ඔසවන ගෙන යන තබන අවස්ථා හොඳින් නිරීක්ෂණය කළෙමි. පාදයේ එසවීමේදීද පාදයේ එසවීමේදී සිසිලක්ද පොළවට පය තබන විට තද ගතියක්ද දැනේ. සිටගෙන සිටින විට හොඳින් හුස්ම ඇතුල්වන පිටවන අයුරු සිතට දැනුනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයද නිවන් සුව සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි. ඔයකටත් විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. උනන්දුවක් ඇති වෙච්ච වෙලාව හොඳට අරමුණු අරමුණට සමීප වෙලා බලන එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව සීලය මෙනෙහි කොට තුනුරුවන්ට ජීවිතය පූජා කර කය ඍජුව තබාගෙන තබාගෙන ස්වභාවයෙන් දැනෙන හුස්ම රැල්ල දෙස මනාසියෙන් බලාගෙන ඉන්නා විට නාසිකාග්‍රයේ හුස්ම රැල්ල වදින බව ප්‍රකට විය. ඉන් අනතුරුව හුස්ම රැල්ල ඇතුළු වීම පිටවීම පිළිබඳව හොඳින් දැනෙන්නට විය. විනාඩි 15ක් පමණ කාලයක් වෙන අරමුණු කරා හිත නොගොස් හුස්ම රැල්ලේම සිහිය පැවැත්විය. වඩා ප්‍රකට වූයේ දකුණු නාස් කුහරයෙන් හුස්ම ඇතුළු වන හා පිටවන බවයි. පර්යංක තුනකම එසේ දැනින. වේදනාව අධිකව දැනෙන විට අරමුණේ සිහිය පිහිටුවාගෙන ඉරියව්ව වෙනස් කර නැවත හුස්ම දෙස බලාගෙන සිටීමට හැකිවිය. සක්මන සක්මන් භාවනා කරන විට හිටගෙන ඉන්න ආකාරය සිතින් බලා වම දකුණ යනුවෙන් විනාඩි 15ක් පමණ සක්මන් කර ඉන්පසු ඔසවනවා තබනවා යනුවෙන් සක්මන් කළා. සිහිය හොඳට භාවනා අරමුණේ පිහිටුවා ගැනීමට හැකි වුණා. දෛනික කටයුතුවලදී හොඳින් සිහියෙන් සෑම ක්‍රියාවක්ම කිරීමට හැකි විය. ස්වාමින් වහන්සේට නිරෝගී සුව ලැබේවා. ඔය වගේ අර සතිය තියෙනවයි කියලා වැටහෙන වෙලාවල් තියෙනවා නම් පුළුවන් තරම් ඒ වෙලාවට වැටහින දේ සමීපව නිරීක්ෂණය කරලා වார்த்தාවට ඇතුල් කරනවා තවත් ඔයිට වැඩිය ගැම්මක් එන්න ඉඩ තියෙනවා. ආදුනිකයෙක් මේ ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපානය මූල කර්මස්ථානයයි. ආස්වාස ප්‍රස්වාස දෙක වෙන්වෙන්ව මෙනෙහි කරමි. ආස්වාසයේ සිසිල් බව, දිගු බව හා මුල මැද අග සතිය පිහිටුවමි. ප්‍රස්වාසයේ උණුසුම් බව, කෙටි බව හා නාස්පුඩුවේ පහළ කෙළවරේ වැඩි පිටවී යාම කෙරෙහි සතිය පිහිටුවමි. ටික වේලාවකින් ආස්වාසය හා ප්‍රස්වාසය නොදැනී යයි. එවිට નિરાයාසයෙන්ම කයේ පිහිටීමට සිත යොමු වේ. එවිට ඉරියව්ව කෙරෙහි සතිය පිහිටුවමි. ඉඳ හිට අවස්ථාවකදී මගේ කය දෙස මා බාහිර සිට බලන වාසේ දැනේ. ටිකකින් එයද නැති වී ගොස් නැවත ඉරියව්වට සතිය පිහිටුවමි. නැවතත් ආනාපානයට සිත පිහිටුවමි. සක්මනෙන් පසු කෙලින්ම පර්යංකයට ගිය විට එකවරම බාහිර සිට මගේ කය දෙසම මා බලා සිටින වාසේ දැනේ. නමුත් ටිකකින් එය නැති වී ගොස් නැවත ඉරියව්වට සිත යොමු වේ. ඇතැම් විට මගේ කය පුරාම මා සිටින වාසේ දැනේ. දැන් වේදනා අවමයි. සක්මන් භාවනාව. දකුණ වම වශයෙන් සිහි කරමින් සක්මනේ යෙදෙමි. ඉන්පසු ක්‍රමයෙන් පියවරක මුල මැද අග එසවීම ගෙන යාම තැබීම ලෙස සිහිය පිහිටුවමි. ඉන්පසු දන හිසෙන් පහළ කොටස කෙරෙහි සතිය පිහිටුවමි. ඉන්පසු ඉනෙන් පහළ කොටස පාද දෙකේම චලනය කෙරෙහි සතිය පිහිටුවමි. මේ අවස්ථාවේදී සතියෙන්ම සක්මන නවතා වේලාව බලා සතියෙන්ම නැවත සක්මන ආරම්භමි. මේ වන විට පැයක් පමණ ගෙවි ගොස්ය. තවදුරටත් ඉනෙන් පහළ කොටසේ චලනය දෙස බලා සිටීමේදී මම ඇවිදිනවා යන්න පමණක් හැඟී යයි. තවදුරටත් ඇවිදීමේදී බාහිර පුද්ගලයෙකු දෙස බලා සිටින්නාසේ මම මගේ සක්මන දෙස බලා සිටිමි. පියවර 20ක් පමණ එසේ බලා සිටීමේදී නැවතත් ඉනෙන් පහළ කොටසේ චලනයට සිත වේ. මේ මොහොත වන විට පැය 1යි මිනිත්තු 45ක් පමණ සක්මනේ යෙදී ඇත. බොහෝ විට ඉන්පසු පර්යංකයට යමි. ඉර ආවුව හොඳින් නැගට වැටෙන විට සතිය පිහිටුවීම පහසු බවක් දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස භාවනාව දියුණු කර ගැනීමට උපදෙසක් ලබා දෙනසේක්වා. තෙරුවන් සරණයි. සාමාන්‍යයෙන් පැය පැය පැය වගේ බෙදාගෙන කරනවා තමයි වඩා හොඳ. සක්මන්ට පැයකමාරක් 1.45ක් විතර ගත්තොත් පරියන්කේට සමාකාරව ඉඳ ලැබෙනකක් නැහැ. ඒ නිසා මේක පදන් වෙලා එනකන් මුලින් පැය පැය වගේ බෙදාගෙන කරනවන වඩා හොඳයි. ඒකට අර මුලින් සඳහා කළ තිබුණු විදිහට භාවනාවට හිත ගියාට පස්සේ අරමුණට හිත ගියාට පස්සේ ඒ පේන අරමුණේ විස්තර වැඩි වැඩියෙන් දක ගන්න එකත් දැකලා වார்த்தාවට ඇතුළත් කිරීම ඇතුළත් කිරීම තමයි මේ වෙලාවේ දක්වන්න තියෙන අනුග්‍රහය. ඒක නිසා ඒක ගොඩක් වෙලාට වෙන්නේ පරියන්කේදී සක්මණේ දුණත් තොරතුරු අල්ලන්න පුළුවන්. ඒ පුළුවන් තරම් වார்த்தාවට ඇතුළු කරන්න බලන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මුලින් හොඳින් භාවනා කරගෙන ගියද ඉන්පසු සිත මීමැසි පොදියක් ඇවිස්සුණාක් මෙන් විසිරී ගිය බවත් දැන් භාවනා කරගත නොහැකිව භාවනාව නීරස වී සිත නින්දට වැටෙන බවත් ප්‍රකාශ කළේ මා විසිනි. නමුත් ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව ශ්‍රද්ධාව සතිය තවත් බලවත් කරගන්නට උත්සාහ කළෙමි. එතුලින් මට සක්මනේ පෙරමෙන් හොඳින් සතිය පිහිටුවා ගත හැකි විය. සක්මන් භාවනාවේ පෙරමෙන්ම මෙනෙහි කළ යුතු නැත. ඊට වඩා සතිමත් බවෙන් බලා සිටිය හැක. වම දකුණ වශයෙන් මෙනෙහි නොකර කකුල් ක්‍රියා කරන සැටි බලා සිටියෙමි. එහිදී පතුල පොළවට වදින විට පතුල් තෙරපෙන හැටි ලනුපැදුරේ සක්මනේ තදගතියත් වැලි මළුවේ සියුම් බවත් අත්විඳිමි. ඔසවනවා තබනවා යයි බැලීමේදී ඔසවද්දී දැනෙන සැහැල්ලු ගතිය තද වූ මාංශ පේශී බුරුල් වී සැහැල්ලු වන අයුරු දුටුවෙමි. තබද්දී යලියේ මාංශ පේශී තදවන අයුරුද දුටුවෙමි. එසේ සක්මන් කරද්දී ඉබේම ගමනේ වේගය බාල වේ. ඉන්පසු එසවීමේ ක්‍රියාවලියේ සිට යැවීම තැබීම සියුම්ව නිරීක්ෂණය කළ හැකි විය. පතුල ඔසවද්දී මුලින් විලුඹ පෙදෙස එසවෙයි. ඉන්පසු මැද කොටසත් ඇඟිලි ටිකත් එසවෙයි. පතුල ඔසවන විට තද වී පතුල ඔසවන විට තද වී තිබූ සියුම් කොටස් සෙමින් ලිහිල් වන අයුරු දැනේ. ගෙන යද්දී කකුල වෙවුලන ස්වභාවයක් දැනේ. එස වූ කකුල ඉදිරියට යන අයුරු, දිග හැරෙන අයුරු, පහත් වන අයුරු ක්‍රියාවලීන් රසක් හැටියට දැනේ. පොළවට තබද්දී පළමුව විලුඹ කොටස, මැද කොටස, මාපට ඇඟිල්ලේ සිට සුළඟිල්ල දක්වා හෙමිහිට තදවන අයුරු දැනේ. මා සක්මන් කරද්දී මට දැනුනේ යාගත නොහැකි ලෙඩෙක් අමාරුවෙන් ගමන් කරනවා වැනිය. විටෙක කකුල මහා බරක් පැටවුවාසේ දැනෙයි. විටෙක මුළු කයම බිමට වැක්කිරෙන වාසේ දැනෙයි. මේ සියල්ලෙන්ම සතිය බලවත් වන වාසේ දැනෙයි. පැයකට වඩා සක්මන් කළ හැකියුවත් පැයයි විනාඩි 15කින් පරයන්කයට එමි. නමුත් පරයන්කය පෙරමෙන් සාර්ථක නොවුවද යම් තරමක වෙනදාට වඩා අරමුණේ සිටිය හැකිය. ඊයේ කළ සමූහ භාවනාවේදී තමයි හිත යම් තරමක් අරමුණේ තබාගත හැකි වුණේ. ඉන්පසු පරයන්ක කීපයකදී විනාඩි 10ක් පමණ අරමුණට හිත තබා සිටිය හැක. නමුත් ස්වාමින් වහන්ස මා පෙර කලේ පිම්බීම හැකිලීමයි. නමුත් දැන් මට ප්‍රකටව දැනෙන්නේ නාසයේ අග හුස්ම වදින සැටි. එය බොහෝ වේලාවට දවසේ කටයුතු කරන අවස්ථාවලදීද දැනේ. මෙසේ මූල කර්මස්ථානය වෙනස් වූවාට සතියට බාධාවක් වන බව නොදැනෙයි. තව දුරටත් භාවනාව කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. අපහට නිවැරදි මඟ පෙන්වීමෙන් ඇතිවන කුසලය ඔබ වහන්සේට නිවන් පිණසම උපනිශ්‍රය වේවා. ඔය මේක ඇත්තටම සක්මන පිළිබඳව නම් එච්චර කියන දෙයක් නෑ. පරියන්කේ පිළිබඳව තාම පශ්චාත්තාප වෙති ගතිය තියෙනවා. කෙසේ නමුත් සටන දිගට කරගෙන තියෙනවා, කීලා තියෙනවා. ඉතින් මෙහෙම දිගට කරගෙන ගියොත් වරදින්න දෙයක් නැහැ. හරියන එකම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ වගේ වරින්කට හරියන වරින්කට පැටලෙන තැන් තියෙනවා. මේ ඒව ගැන තැකීමක් නොකර නිතිපතා කාලසටහනට වැඩ කරනවා නම් හරිය හරියන්නේ අහවල් කාරණාවට කියලා කියන්න බෑ. ඒක නිකන් කාලයටම අදාළ දෙයක්. ඒ නිසා ඒ ගැන හිත කරදර ගන්න නැතුව නිතිපතා දිකට භාවනා කරන්න යන්න ওই ලකුණු වලින් පේන තියෙන්නේ ආයෙත් පිම්මක් පනින්න පරියංක භාවනාවේ ආයෙත් පිම්මක් පනින්නලා හැච් වෙන ගතියක් තියෙන්නේ. ඒක නිසා ඒක කොයි වෙලාවෙ වෙනවද දන්නේ නැති නිසා නිතිපතාව විදිහට කරගෙන යන් ප්‍රතිඵල අපේක්ෂාවක් එච්චර බරපතල හිතට කරදරයක් කරගන්න නැතුව. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව. පැයක සක්මන් භාවනාව නිමා කර පර්යංකේ වාඩි වී මම මෙතන යන්න මෙනෙහි කොට සුළු වේලාවකින් නාසය අග දැවටි ආස්වාසය ආරම්භ වෙයි. ආස්වාසය හා ප්‍රස්වාසය හඳුනාගෙන ආස්වාසය ඇති විට ප්‍රස්වාසය නැති බවත් ප්‍රස්වාසය ඇති විට ආස්වාසය නැති බවත් ආස්වාසයේදී සිසිල් වාතය නාසාග්‍රය දක්වා ඉහළට ඇදෙන බවත් ප්‍රස්වාසයේදී නාසාග්‍රයේ සිට උණුසුම් වාතය පිටතට ඇදී යන බවත් ආස්වාසේ හා ප්‍රස්වාසේ දිග බවත් කෙටි බවත් සියුම් හා සංසිඳන බවත් මෙනෙහි කළෙමි. ආස්වාසය හා ප්‍රස්වාසය සංසිඳී යාමෙන් පසුව මම මෙතන යනුවෙන් මෙනෙහි කළෙමි. මා කිසියම් නිසල බවකට නිහඬ බවකට ගෙන යයි. කිසිම සිතුවිල්ලක් හෝ ශබ්දයක් හෝ පෙර පැවති වේදනාවක් හෝ නොදැනේ. මෙකී නිසල නිහඬ භාවය මැද භාවනාව පැයක් පමණ ගත වේ. නිදිමත ගතියක් හෝ කම්මැලි ගතියක් නොමැත. සතිය හොඳින් පවතී. මා පර්යංක භාවනාව නිමකොට අවසන් කරන තෙක් මෙසේම පවතී. මෙම తত্ত্বය පසුගිය වැඩසටහන් කීපය තුලදීම පසුගිය මාස කීපය තුල අත්විඳෙමි. මෙම වැඩසටහනේ 25 වෙනිදා සිට අද දක්වාම දිනකට පර්යංක භාවනා පහක් හෝ හයක් වරහන් ඇතුලේ පැයක සිදු කරන විටද ඒ සුවය විඳිමි. ඇතැම් විට යම් කිසිවක් ඇතැම් විට මම යමකට කොටු වී සිටිනවා යයිද සිතේ. මෙකී తත්වයේ වෙනසක් හෝ ප්‍රගතියක් මා අද දක්වාම නොදිටිමි. මම උපේක්ෂාවෙන් ධෛර්යමත්ව තව තවත් පරයන්ක භාවනාව කරමි. ගෞරවනීය ස්වාමින් වහන්ස මගේ භාවනාවේ කිසියම් වරදක් සිදු වී ඇද්ද? තවදුරටත් ධෛර්යයෙන් මෙසේම කරගෙන යා යුතුයද? ඔබ වහන්සේගේ උපදෙස් පතමි. සක්මන් භාවනාව. පූර්ව කෘත්‍ය සිදු කිරීමෙන් පසුව ලනු පැදුරේ මම මෙතන සක්මනේ යනුවෙන් මෙනෙහි කොට වම දකුණ ආදී වශයෙන් මෙනෙහි කරමින් සක්මනේ යෙදෙමි. මම ලනු පැදුරේ වම ලනු පැදුරේ තබන විට পায় තැබෙන අයුරුත් එය ස්පර්ශවන අයුරුත් දකුණු පාය එසවෙන අයුරුත්, ගෙන යන අයුරුත්, ලනුපැදුරේ තැබෙන අයුරුත්, ස්පර්ශ වන අයුරුත් මෙනෙහි කරමින් සතිය පාදයට වම දකුණ ලෙස මාරු කරමින් සක්මන් භාවනාව කළෙමි. පය වම දකුණ වශයෙන් එසවීම, ගෙන යාම, තැබීම සතිමත්ව සිදුවන බව හඳුනා ගතිමි. පෙර සක්මන් භාවනාව කිරීමේදී දැනුණු සිත පිට යාමක් නොදැනේ. පුරුදු පාරක යන්නාක් මෙන් දෙපා වම දකුණ ලෙස ලනු පැදුර මත සතියෙන් යුතුව සක්මනේ යෙදෙයි. පැයක කාලයක් කිසිදු අපහසුතාවයකින් හෝ බාධාවකින් තොරව සක්මන සිදුවේ. සතිමත් බව පෙර වතාවලට වඩා මෙවර දෛනික කටයුතු කිරීමේදී සතියෙන් යුතුව කිරීමට දැඩි වෙහෙසක් ගතිමි. හැකි හැම විටම සතියෙන් සිටීමට උත්සාහ ගතිමි. සතිය පිට ගිය බව දැනුණු විගස සතියෙහි පිහිටීමට කටයුතු කරමි. ඉදිරි දිනවල තව තවත් දියුණු කර ගැනීමට වෙහෙසෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව පිළිබඳව මගේ ගැටලුව පහදා දෙනමින් ගෞරවයෙන් දෙපා නැමද ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා නිර්වාණාව බෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේකතර ඉදිනදා වැඩවල සතිය වැඩිමක් සිදු වෙනවා නම් පරියන්ක ගැන ඉච්ඡතම කලබල වෙන්න එපා. නිතිපතා කරගෙන කරගෙන යනකොට මාර කලින් කිව්වා වගේ කිසිම හේතුවක් නැතුව ආය පරියන්ක වලට පණ ගහලා නැගිටලා ඉනවා. නමුත් හරි වටිනවා එදිනදා වැඩවලදී සතිය පිළිබඳ ගන්න උත්සාහයත් ඒකේ යම් ප්‍රගතියක් දියුණුවක් දැනෙනවා නම් අනික් හරිය නිතිපතා කරගෙන යන්න කරගෙන ගියාම මේ වෙලාව එනකොට කාරණාව සිද්ධ වෙනවා. ඒකට ලකුණ තමයි මේ දිනදා ජීවිතයේ අරගෙන තියෙන ප්‍රයත්නයේ සහ ඒකේ සාර්ථකත්වයේ පිළිබඳව විශ්වසනීය භාවය නිසා පරියන්ක භාවනාව හොඳට එල්ල වෙනකන් කලබල වෙන්න එපා. එල්ල වුණාට පස්සේ ඒකේ මූල කර්මස්ථානයේ පුළුවන් තරම් තොරතුරු ගැනීමෙන් මේක දියුණු තියුණු කර ගන්න පුළුවන්. ඒකට වෙලාවයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි සමතය වඩමි. මූලික අරමුණ ඔස්සේ එක දිගට සතිය පැවැත්වීමට ඊතා වෙහෙස වෙමින් විවිධ උපක්‍රම භාවිතා කරමි. හිස රදයක් වන තරමට අධික උනන්දුවකින් එක අරමුණේ බොහෝ වේලා එක දිගට සිත රැඳවීමට උත්සාහ ගතිමි. පෙර දින 3ට වඩා බොහෝ වේලා ආනාපාන වාර 20ක් පමණ වම දකුණ වාර 30ක් 40ක් පමණ සාර්ථකව සතියෙන් බලා සිටි අතර ඒවා ඇතුළත විස්තර කර නිම කළ නොහැකි තරම් විචිත්‍රවත් විස්තර කතනයන් කරමින් සතිය පිහිටුවිය හැකි විය. අද දහවල් පර්යංකයේදී ආස්වාස ප්‍රස්වාස වාර 10ක් පමණ බලා සිටිද්දී උදේ වරුවේ තිබූ ආයාස කර ගතිය මදක් ඉවත් වී හිත පිනා යන ගතියක් ඇති පසුබිමක සිට ආනාපානය සියුම් අයුරින් නැරඹිය හැකි විය. මාගේ පරණ ඇබ්බැහියට අනුව සුපුරුදු ලෙස සිත නිදැල්ලේ යාමටද බාධා නොකළෙමි. අතීත මතක සටහන්ද අනාගත සැලසුම්ද සතුට ගෙන දෙන ඒවාම විය. සිත ආනාපානයේ හෝ කය මත පිහිටියද අතීතයේ හෝ අනාගතයේ පිහිටියද පිනා යන සුළු පසුබිම නොසැලී පවතී. ඉරියව් මාරු කළද එය බිඳුනේ නැත. දාණය වළඳද්දී විශේෂ සිහියක් පිහිටුවේ නැති වූ එම ගතිය බිඳී ගියේ නැත. මුහුණේ මස් පිඬු පොපියන ගතියක්ද මලක් පිපෙනු දකින විට ඇතිවන සතුටද දැනුනි. දැනට ගැටලු නැත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේ චරිතය හැටියට අවශ්‍ය වෙලා තියෙන්නේ සමත භාවනා නැත්නම් සමාධිය. නමුත් අරමුණු එකකම පවත්නවා කියන එක ස්වභාවික දෙයක් නෙවෙයි. තවන් සූර වෙන්න ඕනේ. ඒ මාරමුණක ඉන්න පුළුවන් වෙලාව පුළුවන් තරම් පවත්නවා. වෙන ආරම්භයක් ඇවිල්ලා කරදර වුණොත් ඊත් කරදර ගන්න නැතුව නැවත සැරයක් මූල කර්මස්ථානීය නැවත සැරයක් මූල කර්මස්ථානීයම තමන්ගේ සරණ පිහිට කරන කටයුතු කරන මිස එහෙම පූර්ණ කාලීන සමතේ වඩන්න පුළුවන් කියලා හිතන්න දෙපා වැරදුනා කියලා හිතමනාප ගන්නෙත් නැතුව කටයුතු කරගෙන යන එකයි තියෙන ওই විදිහට ගියාම මේකේ මෙලෙක් තනින් බුරුල් තනින් පහසු තනින් කඩාගෙන යamak වෙනවා ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව ස්වාමින් වහන්ස මා සක්මනේදී පාද දෙකටම අවධානය යොමු කළෙමි සෑම විටම එසවීම යැවීම තැබීම යන පියවර තුනටම සතිමත් විය හැක මෙහිදී මා නිරීක්ෂණය කළේ වේදනාවන්ගේ ඇතිවීම නැතිවීම පටවි ධාතුවේ ලක්ෂණ එය විවිධාකාරයෙන් දැනුනි තදට කර්කශව සියුම්ව ආදී වශයෙන් එක පියවරකදී ඉහත ලක්ෂණ දැකගත හැකි විය. මාහට සක්මන ආරම්භයේදී සමාධිමත්ව සක්මනේ යෙදිය හැකිය. ඉහත ආකාරයෙන් විස්තර බලමින් සක්මන් කළත් විනාඩි දෙක තුනක් යන විට හිත සමාධිමත් වේ. මේ ආකාරයෙන් පැය එකහමාරක් අතර කාලයක් සක්මනේ යෙදෙමි. මේ ආකාරයෙන් පැයත් පැය එකහමාරක් අතර කාලයක් සක්මනේ යෙදෙමි. මා සක්මන් කළ යුත්තේ කුමන ආකාරයෙන්දයි පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තමන්ට සතිය තමයි මෙතෙන්දී සමාධිය නෙමෙයි ඉතර කරන්න තියෙන්නේ. සතිය ඉස්සර කරන යන්න වෙන විදිහට කියනවා නම් වැඩි පීවර ගාණක් එක විදිහකට බලන්න පුළුවන් ක්‍රමේ තමයි ක්‍රමේ. එතකොට සමාධිය හෝ ප්‍රඥාව හෝ වැඩි. ඒ නිසා වඩාත්ම වැඩි පීවර ගාණක් සතියෙන් යුක්තව එක දිගට බලාගෙන යාම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ තමයි කරන්න ඕන. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයංක භාවනාවේදී මම දැන් මෙතන හිඳගෙන ඉන්නවා යයි හිඳිනා කයට සිත යොමු කරමින් සිටිද්දී පිම්බෙන හැකිලෙන ස්වභාවය අරමුණු වුණා. ඔබ වහන්සේ විසින් මා ඊයේ දින ඉදිරිපත් කරන ලද වார்த்தාවට උපදෙස් වශයෙන් ලබා දුන්නේ ගත්තු ගැම්ම දිගටම පවත්වාගෙන යන ලෙසයි. ඒ ලෙසටම පිම්බීම හැකිලීම දෙස සතියෙන් බලා සිටියා. මෙනෙහි කිරීමක් නොකර එන එන අරමුණ දැනගනිමින් සිටිද්දී පිම්බීමේ හා හැකිලීමේ ඕලාරික බව ඉවත්ව යන බව දැනුණා. මේ නිසා මා අනෙක් අරමුණු නොතකා ඒ දෙසම බලා සිටිද්දී මූලික අරමුණේ පැහැදිලි බව ඉවත්ව ගොස් බොඳ වී යන ස්වභාවයක් දුටුවා. පිම්බීම හා හැකිලීම හඳුනාගත හැකි ලක්ෂණ අතුරුදන්ව එකම ආකාරයකට දැනුණා. ඒත් හුස්ම වැටෙන බව දැනෙනවා. මෙසේ තත්පර 15ක් පමණ ගිය පසු නැවත වෙනස්කම් මතුවෙන්නට වුණා. මෙසේ වරින් වර 3-4 වරක් සිදු වුණා. ඒ අවස්ථාවේදී සතිය බොහෝ ප්‍රබල බව දැනුණා. සක්මනේදීත් එදිනෙදා කටයුතුවලදීත් පෙරසේම ඊතා හොඳ සතිමත් බවක් බැසගෙන තිබුණා. ඔබ වහන්සේට වහා දුක් ගෙවන් කරන්නට හැකි වේවා. තෙරුවන් සරණයි. සතිය තේමාව කරගෙන යනවනම් අරමුණ ප්‍රසිද්ධ වුණාත් ප්‍රකට වුණාත් තුනී වුණාත් නොපෙනී ගියත් තමන්ට තේරෙනවා අරමුණ පිහිට කරන ඇති කරගත්ත සතිය අන්තිමට අරමුණක් නැතුව පවත්වන්න පුළුවන් තරමටම ශක්තිමත් වෙනවා ඒ නිසා තේමාව කරගන්න භාවනාවේදී සතියම එතකොට සතිය කවදාකවත් තමන්ගේ භාවනාවට අනදරයක් කරන්නේත් නැහැ පාවා දෙන්නේත් නැහැ අවසරයි ස්වාංශ අවසාන ප්‍රශ්නය මේක පරිබාහිර ප්‍රශ්නයක් කියලා ලියලා තියෙනවා. තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්ස ආදුනිකයි. මම මීට වසර 10කට පමණ පෙර පැවිදි වූ අලුත ගල්ලෙන් කුටියක මෑණියන් වහන්සේ නමකගේ උපදෙස් මත උදරයෙහි පිම්බීම හා හැකිලීම පිළිබඳව භාවනා කළෙමි. ඊට පෙර මා කිසි දිනක භාවනා කර නැත. මෙනෙහි කිරීමක් පිළිබඳවද මා නොදනී. එම කුටියට බාහිර ශබ්ද කිසිවක් නොඇසේ. මට උපදෙස් දුන් ආකාරය ඊතා සරල බැවින් මා භාවනා කිරීමට ඒ මොහොතේ ප්‍රිය කළෙමි. ඒ අනුව මුලින් పూర్ව කෘත්‍ය සිහිපත් කර තෙවරක් নমස්කාරය කියා ඉතිපිසව ගාථාව තුන්වරක් කියා උදරයේ පිම්බීම හා හැකිලීම දෙස බැලුවෙමි. උදරය පිම්බෙන හා හැකිලෙන ආකාරය කෙමෙන් නැති වී ගොස් උදරය පිට කොන්දට ඇලුනාක් මෙන් දැනීමක් ආවේය. උදරයක් මට නැති බවක් දැනුනි. වාඩි වී සිටියද කිසිදු වේදනාවක් ඇති නොවිනි. කිසිම අරමුණක්ද සිතට නොආවේය. ඊතා හිස් බවක් හා නිදහස් බවක් කයටත් සිතටත් දැනුනි. එසේ මා සිටින විට පොළොවේ එසේ මා සිටින විට පොළොවෙන් මා වෙන් වී උඩට ඇදී යන්නාක් මෙන් දැනුනි. මීට පෙර එවැනි සිදුවීමක් පිළිබඳ අත්දැකීමක් නොමැති මට මේ කුමක් වනවාදැයි සිතට එකවරම බියක් ඇතිවිය. ළඟ වාඩි වී සිටි මෑණියන් වහන්සේට කතා කර ගැනීමට එකවර සිතට ආවද කතා කර ගැනීමට නොහැකි විය. මොහොතකින් මා උන්වහන්සේගේ ඇඟ මතට ඇද වැටුනි. මට ක්ලාන්තයක් නොවුනි. උන්වහන්සේ වතුර ඉස මට කතා කළා. ඒ සියල්ල මා අසා සිටිමුත් මට කතා කිරීමට හා ඇස් ඇර ගැනීමට විනාඩි 3ක් 4ක් පමණ කාලයක් ගත විය. ඒ සිදුවීම නැවත කිසි දිනක සිදු නොවිනි. ගුරුවරයෙක්ගේ උපදෙස් නොමැතිව භාවනා නොකරන ලෙස උපදෙස් ලැබුණු අතර මෛත්‍රී භාවනාව හා බුද්ධානුස්මති භාවනාව වරින් වර පුහුණු යෙමි. ඒ අතර අධ්‍යාපන කටයුතු කළෙමි. වරහන් ඇතුලේ වසර 10ක කාලයක්. දැන් භාවනාව සඳහා යොමු වීමට ඔබ වහන්සේ යටතේ පැමිණි පළමු අවස්ථාවයි. ගරු ස්වාමින් වහන්සේ මා ප්‍රථම වතාවට භාවනා කළ දිනයේ මට ඒ කුමක් සිදු වුණාදයි දැන ගැනීමට කැමැත්තෙමි. යලි දිනක එවැනි සිදුවීමක් සිදු වුවහොත් කුමක් මෙනෙහි කළ යුතුයදයි පහදා දෙනු මැනවි. මේ මඟ පෙන්වීම ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින්ම සැනසීම පිණිස හේතු වේවා. මොන දෙයක් හරි එන එකක් බලාගෙන භාවනා කරන එකයි තියෙන්නේ. ඒවට නම් වණක් දෙන්න ගියොත් ඒව අපේ පිටිපස්සේ එළවනවා. මේ වෙන වෙන දේ ගෙවම් කරගෙන යනවා මිසක්කා. මේ මොකද්ද මේ වෙන්න හදන්නේ? මොකක්වත් ඕනේ නැහැ. වෙච්ච දේ Tamanට ප්‍රත්‍යක්ෂ නම්. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දෙයක් නම් කිසිම දෙයක් භාවනාවෙන් පිට නැහැ. ඒ නිසා මේක සතිය පිටරන පටන් කරගත්තට පස්සේ විවිධාකාර වෙනස් කීම් වගේක් වෙනවා. හැම එකම ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලනවා වගේ යන්න ගියොත් භාවනා ගමනක් නැහැ. ඊට වැඩි අමාරුක් වුණත් මම මේක කරගෙන යනවා කියලා විශ්වාසයක් ඇති වෙලා තියෙනවා නම් ඒ වෙච්ච දේ හොඳයි. අනේ ඊට පස්සේ ආයෙ නම් අම්මා මුත්තා කිව්වත් භාවනා කරන්නේ නැහැ කියලා බය වුණා නම් ඒක නරකයි. මෙච්චර අපිට ගන්න තියෙන උනන්දු වෙන දෙයකට ගන්න පුළුවන් නම් එච්චරයි. ඒ නිසා ආය වෙන කොටත් එහෙම දෙයක් වුණොත් මොනවාක්වත් මෙනේ කරන්න එපා වෙන දේ දිහා බලන්න. ඒක තමයි ගීරි ගහට මෝල් ගහින් යනවා වගේ තියෙන ක්‍රමය. විනාඩි 45ක් විතර කාලය අරගෙන තියෙනවා. අත ඉතිරි විනාඩි 15ක් විතර තියෙනවා. තව කාට හරි සභාවට ඉදිරිපත් කරන්න ප්‍රශ්නයක් තියෙනවනම් කොහොම නැති ලියලා තියෙන වාර්තා හොඳයි. අදාළයි අවසානයේ කැර අවසානයක පරණ එකක් ගැන විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ හැම කෙනාට මේක ආදර්ශයක් වශයෙන් අරගෙන එල්ල වෙච්ච වෙලාවේදී ඒ මූල කර්මස්ථානයේට ඇතුළට කිඳලා කිඳා බහැලා සමීපව ඒ ටික බලා ගැනීම තමයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ. එතකොට ඊතුරු ටික භාවනා ඊතුරු ගුණුව ඒ සතිය තුලින්ම ඇති කරලා දෙනවා. විශේෂ ප්‍රශ්න තියෙනස අපි මෙතනින් ප්‍රශ්න ඇහිමේ සතිවාරය સમાપ્ત කරනවා. පැයකුත් විනාඩි 15ක් කාලයක් අපි බලාපොරොත්තු වෙනවා සක්මන් භාවනාවට යොදාන්න. ඒ අනුව හවස 3ට අපි නැවත රැස් වෙනවා පරියන්ක භාවනාව. සාමූහික පරියන්ක භාවනාව. තෙරුවන් සරණයි.